හොඳයි ස්වාමීන් වහන්සේ හොඳින්ම පැහැදිලි වුණා. ඔබ ඊළඟට Zoom එකේ අහලා YouTube එකේ අහලා තියෙනවා ප්‍රශ්න තුනක් එක්කෙනෙක් විසින් ඔබ වහන්සේ සතිය ලෙස අර්ථ ගන්වන්නේ කෙසේද? ඒක දීර්ඝ කතාවක්. අපි මීට කලින් සතිය පිළිබඳ දීර්ඝ විස්තර කළා. පසුගිය දේශනා අහන්න අපේ බෝධිපාක්ෂික ධර්ම විස්තර කරනකොට ඊළඟට ඊට කලින් අපි කළා සතිපට්ඨාන සූත්‍රය ගැන ඒ පැරණි දේශනාවල දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා තියෙනවා සතිය කියන එක ගැන ඒ දේශන අහන්න.